තව ප්‍රශ්න තියද එතන? සමාවෙන්න සමාවෙන්න මට මම මේක කරන් කතා කරේ මේ Zoom එකකින් ප්‍රශ්නයක් අහලා තියෙනවා හඳුනේ YouTube එකේ ප්‍රශ්න ටික ඉවරයි. මගේ දුව පිළිකාවක් හැදිලා මරණාසන්න වුණා. එයාට මුකුත් කරගන්න බෑ. කොහෙද ඇවිදලා යනවා කීවා. ඒ එකම සිහි නැති වෙලා මාව එතනින් අයින් කරා. ඒ වාට්ටුවේ දොර ළඟයි මම හිටියේ. දුවට ආයෙත් සිහිය ආවට පසුව ඇය කීව කොහෙද වලාකුළු වලින් පිරීලා තියෙන සුදු පාට බිත්තියක් වගේ දුරකට ඇදිලා වේගෙන් උඩට යනකොට අම්මා මතක් වෙලා ආපහු බැලුවා. එතකොට අම්මා වාට්ටුවේ දොර ළඟ හිටියේ දුක හිතිලා ආයි ආවා කියලා. එතකොට ස්වාමින් වහන්සේ ඒ දුවට සිහි නැති වෙනකොට එයා දැක්කේ නෑ මං හිටියේ කොහෙද කියලා. සිහිය ආවාමයි කීවේ එහෙම දොර අම්මා හිටියේ හිටියා කියලා. ඒ කියන්නේ ශරීරය එක්ක සම්බන්ධව තිබුණද ඒ සිත පසුව සිත. පසුවදා පාන්දර දුව නැති වුණා. ස්වාමීන් වහන්සේ දුව කීව නිසා මට ප්‍රශ්නයක් තාම පසු තාමත් සමහරන ස්වාමීන් වහන්සේ දුව කීව නිසා මට ප්‍රශ්නයක් තාමත් පසුවදා පණ යන විට හොඳ සිහියෙන් දරුවා මිය ගියේ. මෙහෙම ඉතින් ඒ දැන් කලින් අවස්ථාවේ ඉතින් මැරිලා නෙමෙයිනේ. එයා ඒ නිසානේ සිහි නැති වෙච්ච අවස්ථාවේ අර වගේ අර මේ මේ පවතින භෞතික කයෙන් අර මනෝමය කය වෙන් වෙන්නත් පුළුවන් වෙන් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් දැන් අපිට හීනෙන් සමහරු කියන්නේ මොකක් හරි ඔන්න සිද්ධියක් සිද්ධ වුණාම මේ ගිය සතියේ මං හීනෙන් ඕක කොහොමම වෙනවා දැක්කනේ. එතකොට මේ මනෝ මනෝමය කයක් ගිහිල්ලා නෙමෙයි අපේ සිතට මම ඒකයි කිව්වේ අර මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරනකොට මේ මොහොතේ රුවන්වැලිසෑය ඉලක්ක කරගෙන වදිනකොට මේ මොහොතේ සිතට පුළුවන් රුවන්වැලිසෑය රූපකලාප අරමුණු කරන්න. හැබැයි මේක පැහැදිලි නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපට අන්‍ය ඉන්ද්‍රියන් දුර්වල වුණාට පස්සේ මනෝද්වාරය විතරක් ප්‍රබල වුණාට පස්සේ සමහර කෙනෙකුට සාංශාරික වශයෙන් ඒවා හුරු කරලා තියෙනවා නම් වඩා ප්‍රකටව දැනෙනවා. එහෙම නැත්නම් කලාතුරකින් අහම්බෙන් ඒවා දැනෙන්නත් පුළුවන්. ඉතින් ඒවා විග්‍රහ කිරීමේදී එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ පුනීලකින් ගියා වගේ වලාකුලක් වගේ තව කවුරුවක් ආලෝකයක් හැටියට ආවොත් මේක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර මේ තනකොළ කපන මැෂින් එකේ ශබ්ද ඇහෙනකොට මම ඒක හග්ගෙඩියක් හැටියටයි මනසින් හඳුනාගත්තේ. ඊට පස්සේ එතනින් එහාට ඒ චිත්‍රය තමයි පේන්නේ. දැනෙන්නේ. අන්න ඒ වගේ අපි හඳුනා ගන්න විදිහ නිවැරදි නොවෙන්න පුළුවන්. ඒවා එක එක වැරදි සංඥා වලින් ගන්න පුළුවන්. හැබැයි මනසට පුළුවන් එහෙම දේවල් ග්‍රහණය කරන්න. ඒකට මේ කයින් අයින් වෙන්න ඕන නැහැ. හැබැයි යාට සමහරට දැනෙනවා මම උඩ ඉඳන් බලනවා වගේ. එහෙම නැත්නම් සමහරට ඇත්තටම මනෝමය කය මේ කයින් බැහැර වෙන්නට සූදානම් වෙන වගේ අවස්ථාවක ඒක දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි දැන් වෛද්‍යවරු කියන්නේ එහෙම නැත්නම් මනෝවෛද්‍යවරු කියලා කියන්නේ මේ ඇස්ට්‍රල් බොඩි එක යම්තාක් දුරට ගෙනියන්න පුළුවන් මේ කයත් එක්ක සම්බන්ධතාවය තියාගෙන. ඉතින් ඒක පුහුණු කරන්න පුළුවන් මනුස්ස ලෝකෙදී ඕනනම්. එහෙන් පුහුණු කළාට පස්සේ යාගේ කය ඇඳ උඩ තියෙද්දි ඕනනම් මේ මනෝමය කයින් බොහෝ දුර ගිහිල්ලා දේවල් බලලා විතරක් නෙමෙයි නොඑක් දේවල් කරලත් එන්න පුළුවන් හරියට පුහුණු කරලා. ඒක මරණය අවස්ථාවක් නෙමෙයි. ඒ මේ ජීවත්ව ඉඳද්දී ලබන අත්දැකීම. හොඳයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං අවශ්‍යයි.